ප්‍රසිද්ධ ශ්‍රාවකීනි. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ගුවන්විදුලි කලාවට විශිෂ්ට මෙහෙවරක් කළ නිර්මාණ වේදෙක් සමග. ඔහු මහ පොළොවේ දුක් විඳින මිනිසුන්ගේ දුක ගැයූ මිනිසෙක්. ඔවුන් වෙනුවෙන් හඬ නැගූ මිනිසෙක්. කොළඹ නාගරික කලාපයේද ඈත ගම්දනව්වලද රජරට වන්නේ හත්පත්ුවේද මිනිසුන්ගේ දුක ගැයූ මිනිසෙක් 1945 අගෝස්තු 7 වෙනිදා ගාල්ලේ ගඟවඩපත්තුවේ මිරිස්වත්ත නම් වූ පිටිසර ග්‍රාමයේ අට දෙනෙකුකින් පවුලක දෙවිනයා ලෙස ඔහු මෙලොව එළිය දුටුවේය. ඔහුගේ සම්පූර්ණ නම ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස නම් විය. කුඩා කපුගේ එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළු වී අනතුරුව පහස් ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයේ සමත් වීමෙන් අනතුරුව කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වෙනවා. ඉන්පසුව ගාල්ලු නාගොඩ විද්‍යාලයටත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලෙනුත් අධ්‍යාපනය හදාරනවා. කරන්දිනි මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල් වීමෙන් තම කලා හැකියාව වර්ධනය කරගන්නා කුඩා කපුගේ එහිදී W චූලරත්න සහ එන්.ඩී ප්‍රේමරත්න යන ගුරුවරුන් යටතේ සංගීතය හදාරනවා. ගාල්ල ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේදී එනම් 1959 වසරේ ගායනාංශින් ගාල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමි කර ගන්නට කපුගේට හැකියාව ලැබෙනවා. පාසල් අධ්‍යාපනය හමාර කර 1963 දී රජයේ ලලිත කලා ආයතනයට ඇතුළු වන අතර තවදුරටත් සංගීත අධ්‍යාපනය ලැබීම සඳහා 1965 වසරේදී ඉන්දියාවේ බහත්ඛණ්ඩ සංගීතායතනයට ඔහු ඇතුළු වෙනවා. ප්‍රවීණ ඉන්දියානු සංගීතවේදින්ගේ ගුරු හරුකම් යටතේ 1969 වසරේ ඔහුගේ අධ්‍යාපන කටයුතු නිමවන්නේ සංගීත විශාරද උපාධිය හිමි කරගනිමිනි. ගුණදස කපුගේ ගුවන් විදුලි ටෙක්වන්නේ 1969 වර්ෂයේදී ඒ ශබ්ද පරිපාලකයෙකු ලෙසයි 1969 දී తాවකාලික පදනම මත බඳවාගත් ඔහුට 1970 වසරේදී එම තනතුරේ ස්ථිර රැකියාව හිමි වෙනවා තොලන් නොකී දේ දෙමෙතේ කියවෙනවා වසං කරන හිත මුහුණේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවා වුනේ හැදරුව බල්ලලා කැඩපත වෙහසන්නේ කුංචි හිතේ පොඩි මధుමල් පිපිලාලෝ හැඩරුව බලලා කැඩපත වෙහසන්නේ කුංචි හිතේ පොඩි මధుමල් පිපිලාලෝ ගෙදර බුදුන් මුවන් උදානයක් නංගිගේ හිත ළඟ කවුරුද මුවා වුනේ දෙතොල නොකී දේ දෙන්නේ කියවෙනවා වසන් කරන හිත මුහුණේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවා වුනේ සිනා කෙලි සංගවා ලැබුවාදෝ බාල පොළඳේ ඉස්තර උර කල්ලෝ කවට සිනා කෙලි සංගවා ලැබුවාදෝ වසන්තයට පෙර කකුලට ලං වී නංගිගේ හිත ළඟ කවුරුද මොවා වුනේ සමාජවාදී දර්ශනයක් ඔස්සේ දුප්පත්කමින් හා සූරාකැමින් හෙම්බත් වූ පීඩිත පන්තියේ කම්කරු ජනතාව දෙසා තම නිර්මාණය කරන මෙහෙයවීම තුළින් ධනවාදී ආණ්ඩුවට විරුද්ධ වූ කලාකරුවන් අතරට ඔහු එක් වෙනවා. පීඩිත ජන කොටස්වල ජීවන තත්වයේ යථාර්ථය ගීතයක් ඔස්සේ සමාජගත කරන්නට උත්සුක වූ කපුගේට 1977 වර්ෂයේ බලයටපත් ජය ජයවර්ධනගේ ආණ්ඩුව විසින් රතුවැලියක් නිකුත් කරන්නේ ඔහුගේ ගීත ගුවන්විදුලියේ ප්‍රචාරය වීම බලක්වාලීමට වාරණ නියෝගයක් නිකුත් කරමින් පාළුව දෙවනක් කරලා නාඩන් නිසා තනිකම් ඇති වෙනවා එදා 1978 වසරේදී ප්‍රේමා කපුගේ සමග විවාහ වන ඔහුට එම වසරේම දේශපාලනික පරිගණීමක් නිසා තම රැකියාව හිමි වෙනවා. කියුබාවේ හවානා නුවර පැවති ජාත්‍යන්තර තරුණ සමලෝකයට ආරාධනා ලැබුණු කපුගේට ඊට සහභාගී වීමට එදවස ගුවන්විදුලි සංස්ථාවෙන් රැකියා නිවාඩු අයදුම් කළත් දේශපාලනිකමය හේතුන් නිසා ඔහුගේ මිල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. ගුවන්විදුලි සංස්ථාවේ නිලධාරීන්ගේ එම තීරණය තඹයකට මායිම් නොකරන කපුගේ 1978 ජූලි 22 වෙනි දින හවානා කුරුණනුවර තරුණ සමුළුවට සහභාගී වන්නට තීරණය කරනවා. සමලුවට සහභාගී වී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළටම සේවය හැරගියාසේ සැලකෙන ලිපිය ගැනවිත් බහර දීමට එවකට නිලධාරීන් කටයුතු කළා. 1979 වසරේ නැවත රැකියාව හිමි වුවත් එම වසරේම එවකට රජයේ රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයාට අපහාස කළේයි චෝදනාව මත ඔහුව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. නමුත් චෝදනා විමර්ශනයේදී කපුගේට නිදහස් වීමට හැකියාව ලැබෙන අතර නැවතත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ඔහුව නිර්පාදනය කරවනවා. එවකට ගුවන්විදුලි සංස්ථා සභාපති ඒමන් කාර්යකරවණගේ මැදිහත් වීමෙන් නැවත රැකියාවට ලැබුණත් දඬුවම් මාරුවක් ලෙස රැකියා ස්ථානය ලෙස ලැබෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පළමු ප්‍රාදේශීය ගුවන්විදුලි වූ රජරට සේවයටයි. නුඹ මන්ත්‍රී දේවි ගෞනි දුෂ්කර වූ පලාතේ මට යන්න මගේ පිටවුනේ අතාපන් නුඹ මන් ත්‍රිදේවි නොමි දුෂ්කර වූයේ පදාදේ මට යන්න දෙන්න දේවි මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ත නුඹට ඉමයේ මේ කඳුළු ඇයිද දැසේ ස්ථානමාරු වීමත් සමග ලංකාවේ ගුවන්විදුලි වංශකතාවේ රජරට සේවය නමින් අලුත් පරිච්ඡේදයක් ලියවෙන්නට පටන් ගන්නවා. ඒ ගුණදාස කපුගේ සහ රජරට සේවය නැමැති ස්වර්ණමය පරිච්ඡේදයයි. කපුගේගේ විශේෂත්වය වෙන්නේ කපුගේ ගායනයේ තෝරාගත්ත හැම රචනයක්ම එහි අර්ථ සම්පන්නියි අර්ථයට ඉසල් ගරු කිරීමක් ඔහුගේ තිබුණා. ඒ අර්ථයට ගරු කරන නිසා තමයි ඔහු තෝරගන්නේ. ඒකට හේතුව තමයි කපුගේ හොඳ සාහිත්‍ය පරිශීලනය කළා. විශේෂයෙන්ම පරිවර්තන සාහිත්‍ය, සෝවියට් සාහිත්‍ය වගේ සාහිත්‍ය කෘති ඔහු කෙරුවා. ඒ නිසා ඔහුට ඉලක්ක තිබුණා හොඳ පදමාලා පිළිබඳව. හොඳ පදමාලා රචනා කරන ගේය කාව්‍ය රචකයන් පිළිබඳව ඔහුට අවබෝධයක් තිබුණා. ඒ සමගම ඔහුගේ දේශපාලන දෘෂ්ටියත් මේකට බලපානවා. ඔය කියුබන් සංචාරයේ සහින් පසු කාලයේ ඒක අපිට හොඳට උදාහරණ තියෙනවා. මා සම්බන්ධව කියනවා නම් මේ 974 මම උසස් පෙළ ශිෂ්‍යෙක් වෙලා ඉන්න කාලේ. ඔහු මගේ පළවෙනි ගීතය ගායනා කළේ ගුවන්විදුලියේ. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ යෞවන සමාජයේ වැඩසටහනකදී රෝෂන් බුලත්සිංහල් මහත්මයා නිෂ්පාදනය කළේ ඔව් හාමෝනියම් වාදනය කරමින් තනුවක් යොදලා මගේ ගීතය ගායනා කරා. ඒකට මම ශිෂ්‍යෙක්. ඌට වඩා මම අවුරුදු 9ක් විතර බාලයි කපුගේට වඩා. ඉතින් එදා ඉඳලා 82 අවුරුද්දේ කාලේ රාවේ ප්‍රසංගය වෙනුවෙන් ගීත තෝරන්න මම සතියක් නැවතලා හිටිය අනුරාධපුරේ ගිහිල්ලා ලංකා බැංකු ශ්‍රවණාගාරේ. ඒ කාලේ මට තේරිච්ච එකක් තමයි කපුගේට ඉතා තියුණු සහ නිවැරදි දේශපාලන දෘෂ්ටියක් තිබුණා. ඔහුගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළා. ඔහු ගීතේ සාහිත්‍යයේත් ඒව අපේක්ෂා කළා. ඒ නිසා තමයි මම හිතන්නේ ඔහුගේ ප්‍රේම ගීත වුණත් පසුකාලීනව වඩා අර්ථවත් ගීත බවට පත් වෙන්නේ. ඒක තමයි මම හිතන විශේෂත්වය කියන්නේ. ආගම ප්‍රේමයේ තාරකාදී ගිලි නිල්ලෙලියනේ වෙහි බින්දු වැටේවි කෝස පිටි කඩාලේ නින්දන තිරේ සඳ කඳුළු මේ දුමේ හැංගිලා 1982 අවුරුද්දේ මටිගත වෙන්නේ 985 අවුරුද්දේ කපුගේගේ දෙවන කැසට් පටේ මාවතේ ගීතේට මයට ගීත තුනක් ලිව්වා. බින්ද නැතිරේ මගේ බිස්සෝනේ සම්පන්න සහ වීදී බුදුරමේ ගැන ගීත තුන. ඒ කියන්නේ කැසට් පටයකට මගේ ගීත තුනක් මොල්ලවට ඇතුළත් වුණු පළවෙනි අවස්ථාව. කපුගේ මම අඳුරගෙනත් වැඩි කාලයක් තිබ්බේ නැහැ. අපි දැන් මේ කැසට් පළ නිෂ්පාදනයක නිෂ්පාදන ආයතනය තිබුණේ නුගේගොඩ. එතන ගියාම කබුගේට මුළු කැසට් පටය වෙනුවෙන් මේ කාලේ තිබිච්ච මුදල හැටියට රුපියල් 30000ක් වගේ ගාණක් ගෙවුවා. මටත් රුපියල් 50ක්ම දුන්නා. අපි දෙන්නා කොලේ රසයක නැගලා කබකෙක්ව අපිට පොඩි ගමනක් තියනවා යන්න. යන් කියනවා කොහෙටද රාජගිරියට ගියේ. රාජගිරියේ සේමදාස මාස්ටර්ගේ ගෙවල් කිට්ටුව ගියක් තිබුණ කපුගේගේ මිත්‍රයෙක් ඔහු 80 වැඩ වර්ජනය කරලා හස්සවනතු වෙන්නේ ළමයි තුන්දෙනෙක් ඉන්නවා පවුලේ ගේ බාගෙට කැඩිලා ඉත්‍රිදු වලින් වහලා අවුරුදු තිබුණේ කපුගේ මුලින්ම කරේ අර හම්බෙච්ච සල්ලි වලින් උපල් 10000ක් අවුරුදු දුන්න ගේ හදාගන්න කියලා ඊට පස්සේ නුගේගොඩ ගිහිල්ලා එක් රාපන ශාලාවක බිලක් තිබුණා හිඟ තියලා එතෙන්ට තව කොටසක් දුන්නා ප්‍රේමක් කළ දුන්නා රුපියල් 3000ක් මම දාන්නවා ඉතින් කොහොම හරි දා එහෙම තමයි කපුගේ ගනුදෙනු බේරගත්තේ ඉතින් ඒ ඒ කියන්නේ කපුගේ කපුගේ විශ්වාස කළ ඒ ප්‍රතිපත්තිය හෝ භාවිතයෙන්ම ක්‍රියාවට ලැබුව කෙනෙක්. ඔය එක අවස්ථාවක්. දැන් ওই ගීතය නිර්මාණය වෙන්නේ ඇත්තටම මේ කපුගේ වගේ මමත් මොන දීප පෞද්ගලික වියෝගයේ පිළිබඳ අත්දැකීම්. ඈත දුෂ්කර කලාපයක අමුදරුවන්ගෙන් වෙන් වෙලා යාවෙච්ච අලුත තනියෙන් ඉන්නකොට මට පේනවා නිින්ද නැතිලේ සඳ කඳුළු මීදුමේ හඳ කඳුළු මීදුමක තනි වෙලා හඳ තමයි ඇය හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ ප්‍රථම ප්‍රේමය වැළපෙනවා තාරකා දියේ ගිලී නිල් එළිය නෙවෙයි තාරකාව වල නිල් එළිය නිවෙන්න පටන් ගන්නවා ඇහි බින්දුව යටේවි තාරකා කියන්නේ ඇස් ඇස් මීදුමේ ගිල්ලා යනවා ඇහි බින්දුව කියන්නේ කඳුළු කඩා වැටෙන්න පටන් ගන්න ඕන වහිනවා රෝස පෙති කඩා හැලේ රෝස ප්‍රතිපද තොල් සැලෙනවා. ඉතින් ඔය වියෝගය පිළිබඳ අත්දැකීම තමයි ලිව්වේ. ඔක මුලින්ම ගුවන්විදුලියේ සරල ගෙවලට පටිගත කළා වෙනත් අනුවකින් පසු කපුවේ පසුව කම්පන ප්‍රසංගයේ ගායනා කළ දැන් ජනප්‍රිය වෙලා තියෙන තනුව. ඔය ගීතය අන්තිමට කියනවා හිමා මෙහෙම. කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඳි මේකම හාදුවයි සොඳුරේ මගේ. වාක් පෙමුතුන්ට හම්බෙලා තියෙන කටු කටු පොකුරු කටු පඳුරු අපි ඒවා වැළඳ ගන්නවා සිප ගන්නවා අමාරු තමයි හැබැයි හෙට මල් පිපෙයි ඒකේ. අමාරු දුෂ්කර ජීවිතේ විඳ ගන්න කියලා පෙමුදුර යෝජනා කළේ කපුගේ අර මధుර හණින්, ඔහුගේ මధుර තනුවෙන්. ඒ විදිහට තමයි ඒක නිර්මාණය වෙන්නේ. එතන මම බොහෝ විට මම ගීතයක් තෝරගන්න ඉතාමත්ම සුපරීක්ෂාකාරීව. ඒ කියන්නේ මුල්ලවදී නෙවෙයි මම සාමාන්‍යයෙන් මුල්ලවදීම ගායනා කර ගීත ගීතයක් ඇරෙන්නට ඊට පසුව එකක් මේ පවතින සමාජ තලයේ තිබෙන ආර්ථික ව්‍යුහයේ සහ දේශපාලන වශයෙන් මේ රටේ ජනතාව විසින් දුක් විඳින ජනතාවක් අපේ රටේ ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ ඒ දුක්ඛ දෝමනස්සය ප්‍රේමය ගැන වුණත් ප්‍රේමයේ අපි දකින සුන්දරත්වය වගේම ප්‍රේමයේ තියෙන අනිත් පැත්ත සමහරට මේ ඊටාම ළඟින් පෙන් කරලා මේ ඒකේ කූටප්‍රාප්තිකය වුන් විවාහය විවාහ වීමට ආර්ථික වශයෙන් තිබෙනා වූ ප්‍රශ්න නිසා ඒ ප්‍රේමය අකාලේ මේ යන ඈත් වෙනවා. ඉතින් එවැනි දේවල් මා බොහෝ දුරට මම ගෝචරය කරගත්තේ මම ගීත රචකයන්ට කියලා. ඒ අතින් මම මම හිතන්නේ මේ අපේ සුසංයෝගයේ මා සහ රත්නශ්‍රී විජේසිංහන්ගේ සුසංයෝගය මොකද මා හිතන දේම තමයි රත්නශ්‍රී හිතන්නේ. එතනදී අපි දෙන්නගේ බොහොම කිට්ටු වීමක් වුණා. මම කියන්න ඕනේ රත්නසිරිට. ඔහු දන්නවා මට ලියුත්තේ කුමක්ද කියලා. Gracias. 1981 දී රජරට සේවයේ සංගීතංශයේ ප්‍රධානය ලෙසත් පසුව රජරට සේවයේ ප්‍රධානය ලෙසත් කපුගේ කටයුතු කරනවා. 88 89 විශේෂණ සමයේදී තම ආකල්ප වෙනස් නොකළ කපුගේව 1990 වසරේ ජනවාරි 29 වෙනිදා රජරට සේවයෙන් අනිවාර්ය නිවාඩුව වෙනවා. පසුව කම්පන ප්‍රසංගය සමග නැවතත් ජනහදවත් තුළට කාවදින්නට ඔහුට හැකියාව ලැබෙනවා. උදකම්හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුම් නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා ධම්මපදයේ පණ්ඩිත වර්ගයේන ගාතාවක් මේ ගාතාවේ දල අදහස දියාලෝ කියන්නේ ගොවියෝ දිය ගෙනියන්නෝ Taman කැමති තැනකට ජලය ගෙන යනවා හීවඩුව හීවඩුව කියලා කියන්නේ ලෝකුරුව යකඩත් එක්ක වැඩ කටයුතු කරන අය ඊතලවල ඇදාරිනවා. ලී වඩුවෝ ලී දඬු Taman කැමැති අතකට නවා ගන්නවා. ඒ වගේ ඥානවන්තෝ තමාව Taman විසින්ම හීලෑ කරගන්නවා, দমনය කරගන්නවා කියන අදහස තමයි මේ ගාථාවේ තියෙන්නේ. ඉතින් මේ ගාථාව බෞද්ධයෙක් හැටියට කියවනකොට මට හිතුණා දැන් අප වෙනුවෙන් කොයිතරම් අදාළ කරගන්න පුළුවන්ද කියලා. දැන් මේ ගාථාව මුල් කරගෙන මම ලිව්වා පද රචනාවක් දියාලුවෝ වේලිතනා ඇලපුරවා දියහරවා රන්වන් රන් ව්‍යයට වලින් නටුපුරවානම් දැන් මේ ගාථාවේ තියෙන දියාලුවෝ Taman කැමති තැනකට ජලය ගෙනියති කියලා විතරයි දැන් මම ඒකට එකතු කරපු දේවල් රසික ඔබට තේරෙනවා ඇති ගොවියෙක්ගේ දියහැරවීමේ අරමුණ මොකක්ද කුඹුරේ තියෙන ගොයම් පාසවාගෙන අවසානයේදී වී ලබා ගැනීම මම ඒ දක්වා මේක වර්ධනය කරනවා දියාලුවෝ වේලිතන ඇලපුරවා දියහරවා රන්වන් රන් වියට වලින් අටපුරවාන ඊළඟට දැන් ගාථාවේ තියෙන්නේ කීවඩුව හීයද අරිති දැන් මම මේක වර්ධනය කරනවා ලෝකුරුවෝ යකඩතල පනපෝලා මෝහාත ඇති අවියාවද නිම කරවාන ඊළඟට ගාථාවේ තියෙන ලීවඩුව ලීදඬු Taman කැමති අතකට නමක් කියලා විතරයි එතකොට දැන් ඒක මම වර්ධනය කරනවා රුක්වඩුවෝ ලී කපලා යතුගාලා හැඩගාලා මල්කම් රුවකම් ඇති ඇඳපුටු රුවට තනානම් කියලා. දැන් ඒ බඳු දුවේ එකතු කළොත් විතරයි මේ ගාථාව තුළින් මම අමුතු නිර්මාණයක් නැතනම් ඒ මුල් අදහසට අපූර්වත්වයක් එකතු කළා වෙන්නේ. ඒ අවසානයේදී මේගොල්ලෝ මේ දේවල් කරනවා නම් ඥානවන්ත ජනයා Tamanගේ හිත දමණය කරලා සුවපත් වෙනවා කියන කාරණාව අවසානයේදී මම තීව්‍ර කරනවා. විශාරද කපුගේ මේ මගේ පදවැල සංගීතවත් කොට ගායනා කළ එතුමාගේ හැඟුම් පිරි ගැඹුරු ගායන මාధుර්යයේ ශක්්‍යතාවය. තන ඇල්ල පුරවා දිය හරවා රන් වන්දන් වියට වලින් අතු පුරවා නම් වතු ඕලි කපලා යතු ගාලා හැඩ ගාලා මල් කම්ලිය කම් ඇඳ පුටු රුවට තනනම් Thank you. තන ඇල පුරවාදී හරවා රන්වන් රන් වියට වලින් අතු පුරවා නම් වදු ඕලි කපලා යතු ගාලා හැඩ ගාලා මල් කම්ලිය කම් ඇඳ පුටු රුවට තනා නම් කොට යකඩ තලා පන්න පොවලා මුවහත ඇති අන්‍යායුද නිම කරවානම් සතර පුරා සරණ තුරා දුවන පනින දඟලන සිත දමනය කර සුවපත් වේ නුවණක් නැත්නම් යකඩ තලා පන පොවලා මුව හත ඇති අවියායුද නිම කරවානම් සතර පුරා සරණ තුරා දුවන පන්නින දඟලන හිත සමනය කර සුවපත් වෙයි නුවණක් ඇතනම් Thank you. සතර පුරා කරන තුරා දුවන පනින දඟලන හිත ගමනය කර සුවපත් වේ නුවණක් ඇතනම්